නා පුංචි ಗುಣධර්මයක්වත් අතහරින්නේ නැහැ. එහෙම අතහරලා බෑ. දැන් බලන්න <coughs> බුදුරජාණන් වහන්සේට ගෞරව කරනකොට নমස්කාර කරනකොට අපේ අත් දෙක තියෙන්න ඕනේ නළලේ. සමහර අය බුදුරජාණන් වහන්සේට වන්දිනකොට මේ පපුව ළඟ අර අපි ආයිබෝවන් කියනවා වගේ එහෙම තමයි වඳින්නේ. එහෙම නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පුදුම ප්‍රසාදයක් ඇති වුණොත් මේ ධර්මයේ තුලින් පින්නතුනේ අපි පුදුම විදිහට අපේ අපේ කයෙන් වචනයෙන් කිස්මතු වෙනවා. ඒක වළක්වන්න බෑ. දැන් බලන්න ඉස්සර සමහර අය මේ සද්ධාවේ උපරිමයට ගිහිල්ලා උඩින් පවා ගිහිල්ලා තියෙනවා. දැන් චෛත්‍ය මළුවේ <coughs> සද්ද ඇහෙනවා. ඒක අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඉතින් මේ අම්මට යාගන්න විදිහක් නෑ. මෙයා සද්ධාවෙන් ඉපෙලී ගියා. සද්ධාව නිසාම මේ අම්මගේ මේ කෙලෙස් බර අඩු වුණා. ඒ වගේම කය සැහැල්ලු වුණා. ඒ අම්මා ඒ චෛත්‍ය මළුවට ගියා. ඒ බලන්න වෙන ධ්‍යානයක් උපදවලා නෙවෙයි. උඩින් ගියේ. කියන්නේ සද්ධාව කියන්නේ ඒ තරම් මහා පුදුම බල සම්පන්න දෙයක්. ඒ නිසා සද්ධාව උපෝරිමේට තියෙන්න ඕන. දැන් බලන්න අපේ අයට මේ සද්ධාව ඇත්තටම අඩුයි. කියන්නේ වඳිනකොට බාගට වඳින්නේ. කියන්නේ අත් දෙක පිළිවෙලට තියෙන්නේ. ඇඟිලි ඇඟිලි ඇස් ඇඟිලි යනවා. ඒ කියන්නේ සද්ධාව නෑර ඒක අරමුණක නෑ. එහෙම නෙවෙයි මේ පුංචි දේවල් කියලා හිතන්න එපා. හොඳට වඳිනකොට බුදුරජාණන් වහන්සේ අප ඉදිරියේ වැඩ ඉන්නවා කියන අරමුණ ඇති කරගෙන හොඳට පිළිවෙලට අත් දෙක නළලේ තබාගෙන එහෙම වඳිනකොට තමයි පින්නතුනේ අපට ඒක හොඳට ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිහිටන්නේ. එහෙම නැතුව බාගෙට හැම දෙයක්ම කරලා කවදාකවත් ප්‍රතිඵල ළඟා කරගන්න බෑ. එහෙමනම් සද්ධාව කියන එක උත්තරීම වශයෙන් තියෙන්න ඕන මේ ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරන්නට. පින්නතුනි මේ ශ්‍රද්ධාව තව ඇති කරගන්න ක්‍රම ඕන තරම් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ දැන් බුදු ප්‍රතිමාවක් දැක්කත් කෙනෙකුට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. හැබැයි ඊටත් වඩා උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව ප්‍රසාදය ඇති වෙනකොට ඒ ඇති වෙන ශ්‍රද්ධාව ගලවන්න බෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ සිල්වත්කම. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවලා දීපු ආකාරය ගැන ඊළඟට උන්වහන්සේගේ ਸਰුවත්නතා ඥානය පිළිබඳව ඊළඟට උන්වහන්සේගේ මහා මේ ਸਰුවත්නතා ඥානය පිරිහෙන්නේ නැති ඒ ඒ පිළිබඳව ඊළඟට උන්වහන්සේ වදාළ මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව ගැන හිතන කෙනෙකුට පින්නතුනි කවදාකවත් බුදුරජාණන් වහන්සේ අතහරින්න බෑ දැන් මේ පින්නතුල්ලා යම් කිසි ශ්‍රද්ධාවක් නිසා මේ ධර්මයට ප්‍රවිෂ්ඨ වුණා නම් මේ ධර්මය ඉගෙන ගන්න ඉගෙන ගන්න ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන්න නුවණින් විමසන්ත විමසන්ත ඒ ශ්‍රද්ධාව දිගුණ තෙගුණ වෙනවා ඒ නිසා ධර්මය හොඳට ශ්‍රවණය කරන්න ඕනේ ඒවා හොඳට මතක තියාගන්නට ඕන. ඒවා නුවණින් විමසන්න ඕන. එහෙම විමසනකොට බුදුරජාණන් වහන්සේ කවදාකවත් අතහරින්න බෑ. බලන් උන්වහන්සේ වදාළ එක බුද්ධ වචනයක්වත් මේක මෙහෙම නෙවෙයි කියලා කාටවත් කියන්න පුළුවන් වුණාද? කිසිම කෙනෙකුට පින්නතුනේ අද වෙනකන් උන්වහන්සේ වදාලා මේ ලෝකයේ සියලුම සත්වයන්ට පහළ වෙන සිතුවිලි තියෙන 52යි කියලා. ඉතින් දාර්ශනිකයෝ ලෝකේ නොඑක් පඬිතුයෝ පහළ වුණා. කාටවත් කියන්න පුළුවන් වුණාද නෑ සිතුවිලි 52යි නෙවෙයි 50යි කියලා කිව්වේ නෑනේ. කියන්න බෑ. උන්වහන්සේ දශමේටම මේක හරියටම කියලා තියෙනවා. ඒ වගේම මේ ලෝකයේ පහළ වෙන හැම දෙනාටම පහළ වෙන සිත් තියෙන 89යි. බලන්න මේ පුංචි දේවල්ද. ඒක කෙනෙකුට කාටවත් බෑනේ 89 නේ 90ක් තියෙනවා කියලා කියන්න පුළුවන් කම නැහැ. ඊළඟට උන්වහන්සේ අදාළව දැන් අපිට පුරුදු ධම්මපදයේ ගාථාවක් කරන් බලන්න. ඔය ගාථාව එක වචනයක් මෙහෙම නෙවෙයි කියලා කාටවත් කියන්න පුළුවන්. බලන්න ගාථා 400 ගාණක් වෙන මම මේ පුංචිම පුංචි පොතක් ගැන කිව්වේ. බලන්න පෙරලිච්ච තැනකින් මේ ගාතාවක් කියවලා අර්ථය පුදුම අර්ථයක් තියෙනවා. ඒ නිසා පින්නතුන් මේ ධර්මය අපට ලැබුණේ අපේ වාසනාවකට. මේ පුංචි කාලයක් ජීවත් වෙන මේ කාලය තුළ මේ ධර්මයේ ඇත්තටම අපට ලැබුණේ මහා වාසනාවකට. ඉතින් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට අනිවාර්යෙන් අපිට මොකද තියෙන්න ඕන? සද්ධාව කියන මෙන්න මේක තියෙන්නට ඕන. ඒක තමයි පළවෙනි අංකය. ඊළඟට පින්නතුනි ධර්මයෙන් පිළිසරණ හදාගන්න. එතකොට දැන් මේ සද්ධාව තියෙනකොට මොකද්ද අපිට සිද්ධ වෙන්නේ? අකුසලම් පජහති කියලා සඳහන් වෙනවා. අකුසල ධර්ම යටපත් වෙනවා. එයා අතහරිනවා. සද්ධාව ගොඩාක් වැඩි වෙනකොට අකුසල් කරන්න පුළුවන්ද? බෑ අකුසල් කරන්න බෑ. ඒ දැන් අනේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාපද ටිකනේ මම මේ ආරක්ෂා කරන්නේ. අනේ මේ ටික නම් අතහරින්න බෑ. ඒ සද්ධාව හොඳට තියෙනවා. ඉතින් ඔන්න අකුසල් යටපත් අතහරිනවා යා. ඊළඟට කුසලම් භාවේති කියලා කියන්නේ කුසල ධර්ම එයා ඇති කරගන්න ශ්‍රද්ධාවන්තයාට නිතරම යාට කුසල කුසල උපාදිනේ වෙනවා. එහෙමනම් කුසලම් භාවේති කුසල ධර්ම වැඩි දියුණු වෙනවා. ඊළඟට සාවද්දම් පජහති. වැරදි දේ අතහැරලා දානවා. ඊළඟට අනවද්දම් භාවේති කියලා කියන්නේ නිවැරදි දේම එයා කරනවා. එයා කවදාවත් වැරදි දේ කරන්නේ එයා නිවැරදි දේම කරනවා. ඊළඟට සුද්ධං අත්තානං පරිහරති. බොහෝම පිරිසිදු ජීවිතයක් එයා ගත කරනවා. බලන්න මේ සද්ධාව නිසා අකුසල යටපත් වෙනවා. අකුසල අතහරිනවා. කුසල් ඇති කරගන්න මහන්සි ගන්නවා. නිදේ එයා පුරුදු කරනවා. වැරදි දේ අතහරිනවා. බොහෝම පිරිසිදු ජීවිතයක් එයා ගත කරනවා. ඒ නිසා පින්නතුල්ලා මේ ජීවිතේ ධර්මයෙන් ආරක්ෂා කරගන්න ඕන නම් ශ්‍රද්ධාව කියන එක උපරිම වශයෙන් ඇති කරගන්නට ඕන. ඒ සඳහා තියෙන හොඳම දේ තමයි ධර්මයේ ශ්‍රවණය කිරීම. ඊළඟට විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කිරීම තුළින් තමයි සද්ධාව ඇති කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ජීවිතයේ ධර්මෙන් ආරක්ෂා කරගන්න හේතුන පළවෙනි කාරණේ තමයි සද්ධාව. දෙවැනි එක තමයි පින්නතුනි ලැජ්ජාව. ඒතර ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරගන්න හේතු වෙන දෙවෙනි කාරණේ ලැජ්ජාව. ලැජ්ජාව කියලා කිව්වහම දැන් අපිට තියෙන ලැජ්ජාව නෙවෙයි. දැන් අපි පිරිසක් නැදට යන්න ලැජ්ජයි. ඊළඟට කතාවක් පවත්වන්න ලැජ්ජයි. නේද? මේ වගේ ලැජ්ජානේ අපිට තියෙන්නේ. දැන් මෙතන කියන්නේ හැම ලැජ්ජාවක් නෙවෙයි. මෙතන කියන්නේ අකුසල ධර්ම. කයෙන්, වචනයෙන්, හිතින් වැරදි කරන්න ලැජ්ජ වෙන්න ඕනේ. දැන් පින්නතින අපි සාමාන්‍යයෙන් ලෝකෙටම හංගලා වැරදි කළත් මේවා දකින කොටසක් ඉන්නවා. දැන් ඕන තරම් දෙවිවරු ඉන්නවා, මේ රුක්ෂ දේවතාවෝ ඉන්නවා. දැන් තමන්ගේ නිවෙස් වලට අධිගෘත දෙවිවරු ඉන්නවා. ඒ අයට අපි කරන දේවල් හොඳට පේනවා. ඒ නිසා ඒ කොහොම වුණත් ඒ අයට පෙවුනත් නැතත් අපේ හිත දානවා. ඒ නිසා <coughs> වැරදි කරන්න ලැජ්ජා වෙන්න ඕනේ. කයෙන් වචනේ හිතින් වැරදි කරන්න ලැජ්ජා වුනේ නැත්නම් අපි යන ගමන කොහෙද කියලාවත් හිතා ගන්න බෑ. දැන් බලන්න පින්නතුනි සමහර අය කිසිම ලැජ්ජාවක් නැතුව ප්‍රාණඝාත කරනවා. දැන් මේ මාළු බාන්නේ සමහර විනෝදාංශයට පාරේ ඉඳගෙන ඒව කරනවා. මේ ලැජ්ජාවක් නැ දෙනෝදහක් සෙනග යනවා. වාහන වල මිනිස්සු බලාගෙන යනවා. කිසි ගාණක් නැහැ. අර ලැජ්ජාව නැහැනේ. ඊළඟට දැන් බලන්න බීගෙන ওই සමාලයට මත්පැන් පානය කරලා ඇඳි වතක්වත් හරියට නැහැ. ওই පාරේ දඟලන ලැජ්ජාව නැහැ. සමහරුන්ට කිසිම ලැජ්ජාවක් නැහැ. බොරු කියන්න ලැජ්ජ නැහැ. කේලාම් කියන්න ලැජ්ජ නැහැ. අනිත් අනිත් වැරදි කරන්න ලැජ්ජ නැහැ. එතකොට බලන්න ලැජ්ජාව නැති වුණොත් අපට මේ ධර්මයෙන් පිළිසරණක් හදාගන්න පුළුවන් කම නැහැ. ඒ නිසා ලැජ්ජාව කියන එක හොඳට තියෙන්න ඕනේ. ලැජ්ජාව නැත්තම් අපිට මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පින්වත් හැම කෙනෙක්ම මේ ජීවිතයේ දැන් සද්ධාව ඇති වෙනකොට ලැජ්ජාව ඇති වෙනව ඇත්තටම. සද්ධාව නැති වෙනකොට තමයි ලැජ්ජාව නැති වෙලා යන්නේ. එහෙමනම් අර මූලික ගුණාංගය සද්ධාව ඇති කරගන්නකොට ලැජ්ජාව ඇත්තටම ඇති වෙනවා. එහෙමනම් පින්නතුලා මතක තියාගන්නට ඕන කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්න අපි ලැජ්ජ වෙන්න ඕන. දැන් කයෙන් වැරදි මොනවද? ප්‍රාණඝාත, සත්තු මැරීම, අදත්තාදාන, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය, කාමයේ වරදව හැසිරීම. මේවට අපි ලැජ්ජා වෙන්න ඕනේ. ඊළඟට වචනයෙන් වෙන වැරදි තියෙනවා. බොරු කියනවා. කේලාම්, පරුස වචන, හිස් වචන. මේවා පාවිච්චි කරන්න අපි ලැජ්ජා වෙන්න ඕනේ. ඊළඟට හිතෙමුත් වැරදි කරන්න අපි ලැජ්ජා වෙන්න ඕනේ. අධික තරහ, ඊළඟට නොයෙක් විදිහේ කාම සංකල්පනා, සමහරුන් පින්නතුනි ගත්තොත් උදේ ඉඳලා රෑ වෙනකම් මුළුවේ තියෙන කාම සංකල්පනා. ඒකට තමයි සැලසුම් ගහන්නේ. ඒක තමයි උතුම්ම කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ඒවට ලැජ්ජ වෙන්න ඕනේ. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. ඉතින් මේවා ඇති වෙන්නේ මේ සිතින්. එහෙමනම් සිතින්, කයෙන්, වචනයෙන් සිතින් වැරදි නොකර ඉන්නවා නම් ඒ සඳහා ඒ වැරදි නොකර ඉන්නවා නම් ඒක අපේ ජීවිතේ ලොකු පිළිසරණක්. එහෙමනම් අපි මේ කයෙන් වචනයෙන් සිතේ වැරදි කරන්න කරන්නේ නැත්නම් ඒ සඳහා අවශ්‍ය වන්නේ මෙන්න මේ ලැජ්ජාව කියන චෛතසිකය. චෛතසිකය කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. එතකොට බලන්න ලැජ්ජාව තියෙන කෙනා අර මුලින් කියපු විදිහට අකුසල් අතහරිනවා. කුසල් දිනු කරගන්නවා. නිවැරදි දේ පුරුදු කරනවා. වැරදි දේ අයින් කරනවා. පිරිසු ජීවිතයක් ගත කරනවා. එතකොට බලන්න අපේ ජීවිතේ නිකම්ම ධර්මයෙන් සුරක්ෂිත වෙන්නේ නැද්ද? සුරක්ෂිත වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරගන්න උන නම් බය කියන එක තියෙන්න ඕනේ. බය කියලා කියන්නේ මේ හොල්මන් වලට තියෙන බය නෙවෙයි. මෙතන බය කියලා කියන්නේ පින්නතුනි කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න බය වෙන්න ඕනේ. දැන් බලන්න පින්නතුනි සමහර අපි දැන් මේ මනුස්ස ලෝකේ අපිට පේන ටික ගමු. දැන් බලන්න මේ මිනිස්යන් අතර ජාතියන්ද කියන්නේ උපතින්ම අන්දයි ඉන්නවා. උපතින්ම බිහිරියයි ඉන්නවා. ඊළඟට උපතින්ම තවත් තවත් අංග විකලාදී නොඑක් සත්වෝ ඉන්නවා. මිනිස්සු ඉන්නවා. ඊළඟට පින්තුරු මහා දුක් විඳින සත්වෝ ඉන්නවා. ඒක දැක්කහම අපි හිතන්න උනනේ සංසාරේ ස්වභාවය මමත් අනිවාර්යෙන් සතර මේ විදිහට හිටියා. ඉන්න ඇති නෙවෙයි හිටියා. අනේ මේ විදිහටපත් උනේ අකුසල ධර්මයන් සිද්ධ කරලා. අනේ මම නම් මේ විදිහේ අකුසල ධර්මගේ ජීවිතයෙන් ඇති කරගන්නේ නැහැ කියලා සඳහා බය වෙන්න ඕනේ. මේ බිය කියන එක අන්න ඒකයි මෙතන කිය අකුසල ධර්ම කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්න අපි බය වෙන්න ඕනේ. එතකොට දැන් මේ කයෙන් වචනෙන් සිතින් මේ කෙරෙන වැරදි වල ආදීනව අපි දකින්න ඕනේ. එතකොට අපේ ජීවිතයේ ධර්මයෙන් ආරක්ෂා වෙනවා. පිළිතුල දන්න මේ හිරියොත්ප්ප කියන මේ දෙක ලෝකපාලක ධර්ම දෙකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙමනම් දැන් පින්නතුල්ලා බොහෝම වටිනා කාරණා තුනක් ඉගෙන ගත්තා. ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරගන්න උපකාර වෙනවා. සද්ධාව, ලැජ්ජාව, බය. ඊළඟ එක තමයි පින්නතුනේ ජීවිතයේ ධර්මයෙන් ආරක්ෂා කරගන්න උපකාර වෙන කාරණයක් තමයි බෞසුත භාවය. මේවා එකින් එකට එකින් එකට සම්බන්ධයි. මේ එකක්වත් මග අතහැරලා යන්න බෑ. දැන් සත්මහල් ප්‍රාසාදයකට නගිනකොට පළවෙනි තට්ටුවට නැගලට දෙවෙනි තට්ටුවට නැගන. ඉතින් අපි සාමා අද කාලේ නම් ලිෆ්ට් එක නැග්ගත් පළවෙනි තට්ටුවේ ඉඳලා දෙවෙනි තට්ටුවට එන්න ඕන. දෙවෙනි තට්ටුවට එන්න තු තුන්වෙනි තට්ටුවට යන්න පුළුවන් කම නෑ. එකපාරම සත්මහල් ප්‍රාසාද උඩටම නගින්න බෑනේ. එහෙමනම් මේ අනුපිළිවෙලට මේ ජීවිතයේට මේ ගුණධර්ම සම්පූර්ණ වෙන්න ඕන. ඒතර බෞසුත භාවය කියලා කියන්නේ හොඳට බනහන්න ඕන. සුතා කියලා කියන හොඳට බනහන්න ඕන. දතහා කියලා කියන මේක හොඳට ධාරණය කරගන්න ඕන. ඊළඟට පිළිතුරු හොඳට අහලා හොඳට මතක තියාගෙන මේ අර්ථ විමසන්න ඕන. නුවණින් විමසන්න ඕන. එතකොට මෙන්න මේ தත්වයේ තමයි ඇත්තටම මේ බෞසුත භාවය කියලා කියන්නේ. ඉතින් බෞසුත භාවය අත්‍යවශ්‍යයි. මේ ධර්ම මාර්ගේ යන කෙනෙකුට. දැන් අපි හිතමු භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේ නමකට හොඳට සිල් ආරක්ෂා කරන්න ඕන නම් උන්වහන්සේ හොඳට විනය පිටකය ඉගෙන ගන්න ඕන. විනය පිටකයේ දන්නේ නැතු උන්වහන්සේට පුළුවන් ද සිල් රකින්න? බැ. දැන් කෝටි ගාණක් ශික්ෂාපද තියෙනවා. ඉතින් මේ කෝටි ගාණක් ශික්ෂාපද පිළිබඳව හොඳ දැනුමක් තියෙනකොට මේක කැතයි මේක අකතයි. ඒ විදිහට උන්වහන්සේට හොඳ බහුසුත භාවයක් තියෙන්න ඕනේ. එහෙම තිබුණ නැත්නම් උන්වහන්සේ දන්නේ නැහැ මේක කැපයිද කියලා දන්නෙත් නැහැ මේක අකපයිද කියලා දන්නෙත් නැහැ. ඔහේ තමන්ගේ ජීවිතේ කාම ගලාගෙන යනවා. ඒකට අපිට ධර්මයෙන් ජීවිතයේ පිළිසරණක් හදාගන්න පුළුවන්කම නැහැ. ඒ වගේම තමයි පින්නතුනේ මේ පින්නතුල්ලාටත් බහුසුත භාවයේ තියෙනවා නම් මේ ජීවිතයේ ලොකු ආලෝකයක්. දැන් බලන්න ගිහියන් වශයෙන් මේ පින්නතුල්ලාට අනේක විද දුක්ඛ දෝමනස්යන්ට බාධනය වෙන්න සිද්ධ වෙනවා. දැන් ඔන්න චුට්ටක් සැපෙන් ඉන්නවා ඊළඟට දුක් ගොඩාක් දුක් පොලිමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙමනේ අපේ ජීවිතේ ඉතින් යන්නේ. එතකොට බලන්න දැන් මේ වගේ වෙලාවක අපේ ජීවිතේට කොච්චර මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද? දැන් බලන්න ලෝක ධර්ම ගැන අපි කල්පනා කරලා බලමු. ලෝක ධර්ම කිව්වම දැන් මේ බණ අහන පිරිසට මේ ලෝක ධර්ම හම්බ වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලාටවත් මේ වගේ ගැලවෙන්න බෑ. මොනවද ලෝක ධර්ම හැමෝම දන්නවා ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මේවානේ දැන් බලන්න සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති බෞද්ධත භාවයක් නැති කෙනෙකුට මේ වාපුවා මොකද වෙන්නේ මොන ලාභයක් ලැබෙනකොට උද්ධාමයටපත් වෙනවා අලාභයක් ලැබෙනකොට කනගාටු වෙනවා ඊළඟට සැපයක් ලැබෙන නැත්නම් යසත කීර්තියක් ලැබෙනකොට උඩින් යන්නේ. හැබැයි අපකීර්තියක් ලැබෙනකොට මොකද වෙන්නේ? ඔන්න වැටෙනවා. ඊළඟට අනිත් අනිත්‍ය තින්දාවක් ප්‍රශංසාවක් ලැබෙනකොට දැනින්දාවක් ලැබෙනකොට ඔන්න වැටෙනවා. ප්‍රශංසාවක් ලැබුණු උඩින් යනවා. ඉදම වෙනවා. සපක් ලැබෙනකොට ඉතින් මුළු ලෝකෙම හිතනවා දැන් එක සදාකාලිකයි කියලා. දුකක් ලැබෙනකොට ඒ වගේම වැටෙනවා. ඒතර බලන්න මේ භෞසුත භාවයේ තියෙන කෙනාට එයාට ලාභයක් ලැබුණත් අලාභයක් ලැබුණත් මොනවා ලැබුණත් එයාට මධ්‍යස්ථව යන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මේ ධර්මය ඉගෙන ගැනීම මතක තබා ගැනීම තුළින් අපට ලැබෙන පිළිසරණ මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. <coughs> දැන් බලන්න අපේ සිතේ ස්වභාවය අපි දන්නවා හැම වෙලේම අපි එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. අපේ සාමාන්‍ය පුහුදුන් සිත යන්නේ ඔහොමනේ. රාග දේශ මොහොත් එක්ක තමයි මේ පුහුදුන් ගමන මේ සංසාරේ දිගින් දිගට යන්නේ. ඒක දැන් ගත්තොත් අපේ ජීවිතේ වැඩියෙන්ම තියෙන මොනවද? කොැලෙනවා. කාටහරි නැත්තම් ඔන්න ගැටෙනවා. ඒක සිවුම් වශයෙන් වුණත් හොඳට කල්පනා කරලා බැලුවොත් උදේ ඉඳලා රැය වෙනකම් ඇලෙනවා ගැටෙනවා. ওই දෙක තමයි. එතකොට දැන් බලන්න අපිට අපි මේ බෞද්ධ භාවය හොඳට තියෙනවා නම් ධර්මයේ හොඳට දන්නවා නම් ඔන රාගයක් එනවා. අනවශ්‍ය රාගයක් එනවා. ඒ ඔස්සේම හිත මෙහෙවනවා. ඉතින් ඒ පිළිබඳව හිතනවා හිතනවා කල්පනා කරනවා. හැබැයි ධර්මයේ දන්න කෙනා එහෙම කල්පනා කරන්නේ නෑ. එයා කෙලින්ම රාගයට අවශ්‍ය ප්‍රතිප්‍රහාරය ඉල්ල කරනවා. එයා ළඟ තියෙනවනේ බෞද්ධ භාවයේ අවශ්‍ය ආයුධ තියෙනවා. එයා මොකද රාගයක් කෙනෙකුට අසුබය පුරුදු කරනවා. අසුබේ දෙනකොට අර රාගේ